ගාථා පද දෙකක් තුළ හතරක් තුළ ගාථා දෙකක් තුළ තියෙන පුළුවන්. ඒ යමක වර්ගය කියලා කතා කරනකොට ඒ ගාථා දෙකින් දෙකට මේ කොටස තියෙන බැවින් තමයි ඒකට යමක වර්ග කියලා කියන්නේ. ඒ බැවින් අප මේ සෝදානම් වෙන්නේ අතීත කතාවක් කියන්න නෙමෙයි. බුදුරජාණන් වහන්සේ එදා කළ ධර්ම දේශනාවක වාර්තාව ඉදිරිපත් කරන්නත් නෙමෙයි. මේ ගාථාවේ ඇතුළත තිබෙනා වූ ඔබේ ජීවිත විවරණය කරලා මා ප්‍රකාශ නොකළ ඊළඟ ගාථාවේ තිබෙනා වූ ජීවිත විවරණයට යන හැටි කියලා දෙන්න. මා කතන්දරයක් කියන්නම්. ඒක ඔබේ කතාවයි. බලන්න ඔබේ ළමා කාලයේ ඔබේ මව්පියන් තුළ උද්‍යෝගයක් නැද්ද ඔබ උගතෙක් කරන්නේ? ඔබේ ගුරුවරුන් තුළ උද්‍යෝගයක් නැද්ද ඔබට හොඳ උගන්වන්නේ? යමක්මත් තේරෙන වයසේ සිට ඔබටත් ඇටෙන්නේ නැද්ද හොඳට ඉගෙන ගන්න ඕන කියන එක. පාසල, දහම් පාසල, රජය මේ හැම පෞද්ගලික ආයතනම හැම එකක් තුළම උගතුන් බවට පත් කරන්න, බුද්ධිමතුන් බවට පත් කරන්නට උත්සාහයක් හොඳින් ඉගෙන ගත්තොත් ජීවිතය සියල්ල සාර්ථක වෙනවයි කියන උපකල්පනයක නොඉන්න කෙනෙක් නැහැ. තම තමන් ලබා තිබෙන පරිණාමයේ බුද්ධියට අනුව අඩු වැඩි වශයෙන් මේ අධ්‍යාපන ශාස්ත්‍රයේ දක්ෂතාවල අඩු වැඩි සම්පේ. වැඩි විය පත්වන විට ලබා ගන්නා වූ තෝරා ගන්නා වූ ශාස්ත්‍රයන්ට අනුව විද්‍යාවට, කලාවට, වාණිජයට, වාණිජයට එමත් නැත්නම් වෛද්‍ය විද්‍යාවට නැත්නම් වෙනත් විද්‍යාවක් පැත්තකට කුසි කර්මයේ පැත්තට ශේෂ්ඨ හදාරලා දක්ෂව බවටපත් වෙනවා. ඒ ඒ විශේෂ ක්ෂේත්‍රයට අදාළ රැකියාවල් ලබා ගැනීම ජීවනෝපාය සකස් කරගන්න. ඉහළ වැටුප් පහළ වැටුප් ලබනවා. අනතුරු ඒ වැටුප් උදව් කරගෙන නිවාසෙදි කරගන්නවා විවාහ වෙනවා. ජීවිතයේ අවසානය දක්වා ගමන් කරන ගමනක් හැමෝටම තිබෙනවා. මේහිදී මා දකින කරුණක් තමයි ඔබට පෙර හිටිය අය මේ මග ගොස් ජීවිත අවසානයේ මොකක්ද අතෘප්තියකින් ජීවිත අවසන් කරනවා. යමින් ඉන්න අයත් පසුව තමයි දැනගන්නේ මොකක්ද මේ ජීවිතේ අඩුවක් තියෙනවා හොයපු සියල්ල හම්බුනේ නැහැ. අනාගතයට බලාපොරොත්තු තිබෙන අයත් එහෙමයි. මේ චින්තනයේ කල්පනා කරනවා රැකියාව තිබේ නම් මොදල් තිබේ නම් සියල්ල ලැබෙයි කියලා. මේ අපි කියමු ධනවත්තු, උගත්තු, බුද්ධිමත්තු කියන වචන වලින්. හරි ඔවුන් නිසි වයස්වලදී සොයා බලාව හෝ සොයා නොබලා හෝ අවශ්‍ය කරන යුගදි වලටපත් වෙනවා. යුගදි වලටපත් වෙලා ජීවිතේ ගත කරනවා. සමීක්ෂණ තොරතුරු පෙන්වන ලබනවා ලංකා විවාහ ජීවිතවල 25ක් පමණයි සාර්ථක ඉතුරු සියලු 75ම අසාර්ථකයි. සම්පූර්ණයෙන් 50ක් විතර අසාර්ථකයි 25ක් විතරත් අසාර්ථකයි. හොඳයි මේ සාර්ථකත්වය සහ අසාර්ථකත්වය පවතින්නේ දුප්පත්කම මත. ධනවත්කම මත. උගත්කම මතද. බුද්ධිමත්කම මතද. එහෙම සාර්ථකත්වයක් පවතිනවා නම් එහෙනම් වෛද්‍යවරු වෛද්‍යවරු ඉංජිනේරු ඉංජිනේරු නැත්නම් PhD උපාධිය තියන අය සාර්ථක වෙලා ඉගෙන ගත්තේ නැති අසාර්ථක වෙනවා. ඔය තැන්වත් කරන අය නැත්නම් කම්කරුවන් අසාර්ථක නමුත් කල්යන විට මේ සමීපතාවයේ ඈත් වෙලා තුලතින් ඔවුනොන්ට කතා නොකර ජීවත් වෙන. වෙන වෙලා යන්න බැරි නිසා ජීවත් වෙන. දරුවන් නිසා ජීවත් වෙන යුගලවල් අවුල්. එහෙමත් නැත්නම් වික්කසාදේට ඉල්ලුම්පත්තර දාලා වික්කසාදේ ප්‍රාර්ථනා කරනවා. එහෙම නැත්නම් එක ගෙදර වෙන් වෙලා ජීවත් වෙනවා. සමහර විට ඝාතනය කරන අය. ජීවිතයේ පිටෙක්ම ආදරයෙන් රැකබලා ගන්නවායි කියලා විවාහයේදී පොරොන්දු වුණ අය කලකදී ඝාතනයටපත් වෙනවා. ඒ දුප්පත් අයද? ධනවත් අය අතර ඒක නැද්ද? ඒ නුගත් අයද? උගත් අය අතර ඒක නැද්ද? අමාර ඉහළින් කීවා වූ ශේත්‍රවල සහ නොකියු ශේත්‍රවල හැමතැනදීම මේ සාර්ථකත්වය සහ අසාර්ථකත්වය දකිනවා. කලාතුරකින් සාර්ථක වෙන අතර බොහෝ විට අසාර්ථකයි. කොහොමද මේ අසාර්ථකත්වයට හේතුව ඔබට කියන්න පුළුවන්? බැහැ. මා දකිනවා මෙහෙම දෙයක්. මේ හැම කෙනෙක්ම බෞද්ධ නම් පාසල් හෝ දහම් පාසල් අධ්‍යාපනයේ බුද්ධ චරිතය බුදුදහම පිළිබඳ ඉතිහාසය ඉගෙන ගන්නවා. සමන් පිළිබඳ ඉගෙනීමක් මේක සිදු වෙනවා අඩුයි. දැන් ඕන් ඊට පස්සෙ සමාජයට මුහුණ දෙන්න යන්නේ ඒ බුදු ධර්මයේ විශ්ය අපහැරලා. ඒක ඒ ශේස්ත්‍ර වලට භාවිතා කරන්න ඕන කියලා කල්පනා කරන්නේ නැහැ. දැන් සාර්ථකත්වයේ පිටපස්ස සුබඳිනවා ධර්මයේ කියලා පැත්තක් ගන්නෙ නැති. ඒ ධර්මයේ කියලා පැත්තක් ගන්නෙ නැහැ කියන එකෙන් මම පෙන්වන්නේ බුද්ධ චරිතයේ බුදු ධර්මයේ සාසන ඉතිහාසයේ කටපාඩම් නැහැ කියන එක නෙවෙයි. ඒක ඔක්කොම දන්නවා. නමුත් ඒකට වචනයක් අපි වරහන් ඇතුළේ යොදමු. උසස් ඥානයි. පෘථග්ජන නම් ජීවිතය අවුල් වෙන හැටි දන්නේ නැහැ. එනිසා මේ නෝගත් තැනසට උගත් දක්වා දුප්පත් සිට ධනවත් දක්වා බුද්ධිමත් සිටස බුද්ධිහීන දක්වා සහ තව නොඑක් වශයෙන් බෙදුවා. ඔන්නම ගාතාවට එනවා. මෙයාට නමක් කියනවා සතහගත ධර්මයේහි. බාලෝ. යාව ජීවම් පිච්චේ බාලෝ. මේ බාල නැත්තම් මේ අනුන තැනැත්තේ. එතන බාල කියන්නේ වයසින් බාල නෙමෙයි. බුදුන් වහන්සේ වැනි උත්තරින් දේශ සංකරණ වදාලා වූ ධර්මයන් තේරුම් ගන්නට හැකියාවක් නැති පාණ්ඩිත්‍යයක් නැති අය පුතග්ජන ස්වභාවයක තියෙනවා. යාව ජීවම් මුළු ජීවිත කාලයම. පණ්ඩිතම් පෛරුපා. පෛරුපාසානේ භජනය කළොත් ඒවා පැහැදිලි කරන පඬිතුවරයෙක්. ඒ වුණාට වැඩක් වෙන්නේ නැහැ. නසෝ ධම්මං විජානාති. ඒක ධර්මයේ කියන එක තේරුම් ගන්නෙ නැහැ. කුමක් නිසා? පොල්කටු හැන්දක් උදාහරණයක් අරන් බලමු අපි. විතර අරන් යනවා. හැඳියානේ කියලා තියෙනවා. දිනපතා හැඳි හැඳ අරගෙන සෝපේ නැත්නම් හොද්ද හැඳි ගන්නවා. ගෙවිලා ගියත් කවදාවත් ඒ හැඳට සූපේ රසය දැනෙන්නේ නැහැ. ජීවහා සූප රසංගතා ගෙවිලා යනතුරු හොද්දේ රසය හඳුනා ගන්නා බැරි හැන්දමිනි. එතකොට මේ සමාජයේ බුදුරජාණන් වහන්සේ හැන්දට උපමා කරලා තියෙන්නේ කවුද කියලා දැන් හොයාගන්න. සැපම හොයනවා ජීවිත අවසානය දක්වා අන්තිමට දුකින් පිනෙන් හෝ පවෙන් පරලෝ යනවා. අන්නේ හොයපු දේ හොයාගන්න බැරි වුණ කාරණේ තුල තියෙනවා නසෝ ධම්මං විජානාති. ධර්මේ නම් මොදේ නොදන්නාකම. ඒ දහම් පාසල් අවස්ථාවේ පාස්ුනේ නැතිකම නෙවෙයි ධර්මාචාර්ය පාස්ුනේ නැතිකම නෙවෙයි සාමාන්‍ය පෙළ පාස්ුනේ නැතිකම නෙවෙයි උසස් පෙළ බෞද්ධ ශිෂ්ටාචාරය පාස්ුනේ නැතිකම නෙවෙයි පන්සිල් සමාදන් වුණේ නැතිකම නෙවෙයි වන්දනාගමන් ගියේ නැතිකම නෙවෙයි අ පින්කම් කළේ නැතිකම නෙවෙයි දවසල් දුන්නේ නැතිකම නෙවෙයි ඒවා කරන්නේ ඒවා කෙරුණට ඒවා අයිති වෙන්නේ හොඳ වැඩ නම් හෝ ක්‍රියාකලාපයකට ඇරුණම මේ ජීවිත කාලයම අර කටයුතු වල නිරත වුණත් ධර්මදේශනා ශ්‍රවණය කළත් ඔහු ළඟ තිබෙනා වූ මේ බාල ස්වභාවය නිසා ධර්මය දැනගන්න දෙයක් කියලා කියනවා. මෙන්න මේ උගත් බුද්ධිමත් ධනවත් සියලු දෙනාටම අර ජීවිතේ අවුල ගෙනත් දෙන්නේ මෙන්න මේ ධර්මයේ නොදන්නා ස්වභාවයයි. නමුත් ඒක සාමාන්‍ය සමාජයට තේරෙන්නේ නැහැ. ඔවුන් යහපත් ජීවිත ගත කරන පමණින් ඔව් විහාරස්ථාන වලට සම්බන්ධ වී සිටින පමණින් දසක් පොසොන් වැනි අවස්ථා තෝරාගෙන විශේෂ යහපත් කටයුතු කරන පමණින් ඒ ධර්මී කියලා කල්පනා කරනවා. එහෙනම් අපට මේ බාහිරෙන් ලබා දෙන්නා වූ අධ්‍යාපනීය දක්ෂතා තුළ ජීවනෝපාය ශක්තියන ඇරුණහම මේ ජීවිතය ඇතුලේ පවතිනා වූ කිසියම් අඩුපාඩුවක් විශ්ල ගන්න හැකියාව නැහැ. ඊළඟ ප්‍රාතාපදෙන් කියන්නේ නෑ අවුරුදු 100ක් බණ අහන්න ඕන කියන එක. මොහොත්තම අපි චේවිඤ්ඤෝ. අර බාල වෙනුවට විඤ්ඤු කියලා කියනවා පඬිතේ. මොහොත මොහතක්. මොහතක කාලයක් තුල ඒබඳු දේවල් පැහැදිලි කරන්න පුළුවන් කෙනෙක් ඇසුරු කරනවාද පණ්ඩිතම් පෛරුපාසති. කිප්පං ධම්මං විජානාති වහාම ධර්මයේ දැනගන්නවා. උපමාවත් හරි ලස්සනයි. දිවේ ගෑවෙනකොටම රසය හඳුනන දිවමෙනි. අර හැන්ද වගේ නෙමෙයි හැන්ද ජීවිත කාලෙම හැඳි ගෑවත් රස දැනගන්නේ නැහැ. නමුත් දිවට රස වෙනවා. නමුත් ධර්මය යන්න මොහොතකින් දැනගන්න ඕන එකක් තියෙන එකක් මේක කියලා තියෙනවනේ. ඒ නිසා මේ සමාජයේ තේරුම් ගන්න ඕන දෙයක් තියෙනවා. අපි බුදුන් වහන්සේ වදාළ ධර්මය නම් වූ දේ තේරුම් නොගෙන යන ජීවන ගමනේදී සාර්ථකත්වයේ වගේම අසාර්ථකත්වයක් තිබෙනවා. ලැබෙන සැපතක් නැත්තේ නැහැ. ඒකට කියන්නේ සමාජගත දුක සංසිඳ වීම කියලා. බුදුන් වහන්සේ වදාළ පරිදි නම් ජීවිතේ ලබන්න තිබෙන සුවයෙන් 16න් එකක් හම්බ වෙනවා. තව 16න් 15ක් හිමි කරගන්න තියෙනා වූ මංපෙත අර ධර්මයේ නොදන්නාකම නිසා ඇහැරි ඇහැරි යනවා. දැන් මෙතන කල්පනා කරන්න. ඉවත් වෙලා ඉවර වෙලා ධර්මයේ දැනගත්තොත් දුකටපත් වෙලා නේද ධර්මය හොයන්නේ. ජීවත් වෙන්න නේද ධර්මයේ ගන්න ඕන. ජීවිතේ මෙහා පැත්තට ධර්මයේ හෙව්වොත් මේ ජීවිතේ සාර්ථක වෙනවද? අනාගත බුදුරජාණන් වහන්සේ හැමෝේ ධර්මය බලාපොරොත්තු වෙන මේ ජීවිතේ සාර්ථක වෙනවද? මේ සංකල්ප සමාජයේ පවතින. ඒ නිසා මම මේ කියන්න උත්සාහ කරන්නේ ජීවන විවරණයක් බුදු සමය කියන්නේ. එහෙනම් මේ ජීවන විවරණයේදී ධර්මය නොදන්නාකම උගතාට නූගතාට බුද්ධිමතාට බුද්ධි නැති කෙනාට ධනවතාට දුප්පතාට සියලු දෙනාටම ජීවිතයේ ගැටුම් නැති කරන්න අවුල් නැති කරන්න සමින් සම්බන්ධතා ඈත් කරන්න සහෝදර සම්බන්ධතා බිඳවට්ටන්න අඹසැමි සම්බන්ධතා බිඳවට්ටන්න අසල්වාසි සම්බන්ධතා පළුදු කරන්න ගුරු ශිෂ්‍ය සම්බන්ධතා පළුදු කරන්න ආයතනයක එකට වැඩ කරනකොට තියෙන සම්බන්ධතා පළදු කරන්න ධර්මයේ නොදන්නාකම් බලපානවා. මේ ධර්මයේ කියන වචනෙන් මම කියන්න හදන්නේ මොකක්ද කියලා කල්පනා කරන්න ඕන. එහිදී ඔබ කල්පනා කරන්නේ මේ උගතා බුද්ධිමතා ධනවතා දුප්පතා වශයෙන් පුද්ගලයෙක් වශයෙන්. පුද්ගල ක්‍රියාකාරකමකට තමයි අපි සකස් වෙලා තියෙන්නේ. නමුත් බුදු සමයේ ගැඹුරු විවරණයේදී පුද්ගලයා සිත කය දෙකකට වෙන් කරනවා. සිත නැති කයට මොනවත්ම කරන්න බෑ. ඒ නිසා කය වචන සිත හෝ අසකරණාසේ දිව කය හෝ කියන දොරවල් ආශ්‍රයෙන් කටයුතු කිරීමේදී හෝ ප්‍රධාන වෙනවා සිත කියන එක අර පාසල් අධ්‍යාපනය තුළ කටපාඩමක් කරනහම ප්‍රායෝගික අවබෝධයක් නෙවෙයි. කරත් සිත කියන වචනේ තේරුම් ගත්තට කොහෙද තින්නේ කියලා සමහර හොයනවා අරුණාම සිත ඇසෙන් කනට කනෙන් නාසයට නාසයෙන් දිවට දිවෙන් කයට පිළිවෙලකින් තොරව උපදින නැසෙන එකක් බව සිත මොහොතකින් හටගෙන නැසෙන බව අර බාල කියන අය කවුරුත් දන්නේ නැහැ. ඔහු හිතන්නේ ජීවිත කාලයේම ඔහු මම කියලා. මතක තබා ගන්න. උගේ කය පුද්ගලයෙක් වශයෙන් ඔහු හිතන්නේ. ඔය පඨම සහ ဒုတိ ය කියන අසුතවං සූත්‍ර දෙකක් තියෙනවා. අංගුත්තර නිකායතුව මෙම ලස්සන රහසක් තියෙනවා. සුතග්ජන පුද්ගලයාට කය වෙනස් වෙන බැවින් දිරණ බැවින් ඒකෙන් නිදහස් වෙන්න කැමැත්තක් තියෙනවා. ඔහුට මේ කය 60 70ක් අවුරුදු තියෙන නිසා ඒකේ පුද්ගලයෙක් ඉන්නවා කියලා හිතාගත්තට වරදකුත් නැහැ කියලා කියනවා. සිත එහෙමද? සිත මොහොතක් පාසා නැතෙනවා. උදේ උපන් සිත දවල්ට නැහැ, දවල් උපන් සිත හවසට නැහැ, නිරන්තරයෙන් සිත වෙනස් වෙනවා. මේ පෘථග්ජන පුද්ගලයාට සිතට එන දේ මම කොටගෙන ඉන්න බව සහින් මිදෙන්න පුළුවන් කමක් නැහැ කියලා බුදුරජාණන් වහන්සේ මම ඉන්න තැන හරියටම පෙන්වලා තියෙනවා මේ අසුතවන්ත සූත්‍රවල. එහෙනම් අර කය මම කියලා හිතන අය ඔක්කොම වැරදි. අනේ වැරද්ද නිසා තමයි මේ අවුල ලියා ගන්න බැරි. සිතට එන්නේ මොනවද? සිතට එන්නේ ඇසෙන් සිතට එනවා, කනෙන් සිතට එනවා, නාසෙන් සිතට එනවා, දිවෙන් සිතට එනවා, කයෙන් සිතට එනවා, සිතෙන් සිතට එනවා පිළිවෙලක් නැතුව. ඒකට කියන්නේ අපි අරමුණු. ඒන අරමුණු හඳුනා ගන්න පාළිය නම් කියලා කියනවා. චක්කු විඥාන, සෝත විඥාන, ගාන විඥාන, જીවහා විඥාන. මේ විඥාණයෙන් විඥාණයට නැත්නම් සිතෙන් සිතට හටගෙන නැසීමක් සිද්ධ වෙනවා. මතක තබා ගන්න. එවනම් ඒ සිතට එන්නේ මොනවද? රූපේ එන්න පුළුවන්, ශබ්දේ එන්න පුළුවන්, ගන්ධේ එන්න පුළුවන්, රසේ එන්න පුළුවන්, ස්පර්ශේ එන්න පුළුවන්. ලෝභයෙන්න පුළුවන්, ද්වේෂයෙන්න පුළුවන්, පවෙන්න පුළුවන්, පිනෙන්න පුළුවන්, ධානයෙන්න පුළුවන්. කරුණාව වෙන්න පුළුවන්, මෛත්‍රිය වෙන්න පුළුවන්, ආදරය වෙන්න පුළුවන්, වෛරය වෙන්න පුළුවන්, පරිගණී වෙන්න පුළුවන්. ඒ ඒ හැඟීම් හටගෙන ක්‍රියාත්මක වී නැසී යනවා නේද? ඒ ඒ හැඟීම් විසින් නේද කය වචන මෙහෙවනු ලැබී ජීවත් වෙන්නේ. එතකොට මේ හැඟීම් මගින් මෙහෙවනු ලබන කය නේද මේ අවුල් ඇති කරගනු ලබන්නේ. එහෙනම් කයදේ අවුල් ඇති කරන්නේ හැඟීම්ද? අන්න මේ හැඟීම් පරවස වීම නැමැති දුර්වලකම ධර්මයෙන් උදන්නාකමයි. ඒ නිසා මේ හැඟීම් වලට වසඟ වී කටයුතු කිරීම පු탁ජන භාවයයි. හැඟීම් වලට වසඟ වී කටයුතු කිරීම සම්බන්ධතා පළුදු වෙන මාර්ගයයි. කොහොමද අපි තේරුම් ගන්නේ? ඔය අන්තරාමල කියලා සූත්‍රයකුත් තිබෙනවා ඔය ත්‍රිපිටකේ ගාථා 9ක් තියෙනවා මම එකක් විතරක් අරගෙන පැහැදිලි කරන්නම්. අන්න ඒක පැහැදිලි කරනවා. ඔය හැඟීම් වලින් එකක් පෙන්නනවා ඒක. කුද්දෝ අත්තං නජානාති කුද්දෝ ධම්මන්න පස්සති අන්දන්තමං තදං තදා හෝති යං දෝසං සහතේ නර. අනර ජීවත් වෙන්න ගියාම ළමා කාලේ පහුවෙන තින් එහාට. අධ්‍යාපනය නිසා, අධ්‍යාපන තරගය නිසා, රැකියාව නිසා, දේශපාලනය නිසා එහෙම නැත්නම් සහෝදර සම්බන්ධතාවල ඉඩම් ප්‍රශ්න නිසා, අමිසාමි සම්බන්ධතාවල අදහස් සුදහස් සූමාරු නිසා කුද්දෝ කියලා හැඟීමක් එනවා. කුද්දෝ කියන්නේ තරහව නැත්නම් කිපීම. කිපුණ ගමන් පුද්ගලයා වෙනස් වෙනවා. අත්තම් අර්ථයක් යහපතක් ඊට පස්සේ උට පෙනෙන්නේ නැහැ. ධම්මං අන්න ධම්මං වෙන්නේ නැතු යනවා. ධම්මං නපස්සති. මොකමක් නිසාද? යම් දෝසං සහතේ නරං යම්කිසි නරයේ පුද්ගලයේ ද්වේෂයෙන් මොසපත්ව විට ඔහු අන්ධෙක් වන නිසා. දැන් අන්ධ භාවයන් කීයක් වෙනවද බුදුදහම? ලෝභයෙන් අන්ධ වීම, ද්වේෂයෙන් අන්ධ වීම, මෝහයෙන් අන්ධ වීම කියන තුනම මේ සූත්‍රයේ පෙන්නනවා අන්තරාමල සූත්‍රයේ. දැන් තේරෙනවද ඔබ දුකටපත් කරන කාරණා ටික බාහිර ලෝකෙ නෙවෙයි තියෙන්නේ කියලා? මෙන්න මේ ජීවත් වෙන්න ගිහින් මේ ලෝභයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් අන්ධ වීම සහ මුසපත් වීම වගේ මේවා වර්ධනය වීම. ළමා කලපටන් නිරන්තරයෙන් මේක වර්ධනය වෙනවා. ආහාර දෙනකොට දරුවෙක් වැඩෙනවා වගේ, කැටේට මුදල් එකතු කරන්නේ නම් මුදල්ලා ඉහළ යනවා වගේ මේ චිත්ත අභ්‍යන්තරයට මේ හේතු එකතු වෙමින් ලෝභ මූලය, ද්වේෂ මූලය, මෝහ මූලය නම් වූ දුක්ගෙනත් දෙන්නා වූ මුල් තුනක් සිටි බලවත් වෙනවා. උගතා තුලත් බුද්ධිමතා තුලත් ධනවතා තුලත් දුප්පතා තුලත් සියලු දෙනා තුල මෙන්න මේ වරද සිදුවෙන බව වුන්ට වැටහෙන්නේ නැතිකමට කියනවා බාල කියලා. එහෙනම් අපි බුදුන් වහන්සේ වදාළ ධහම තේරුම් ගන්නතු ජීවත් වෙන්න ගියොත් අපට අනිවාර්යෙන් ජීවිතේ අවුල් වෙනවාමයි. කලාතුරකින් කෙනෙකුට තමයි කිසියම් යොසීමක් හෝ සියයට 100ක්ම අදහස් වල ගැළපීමක් තියෙන තේමත යම් කිසි පිරිසකට ඒ 100ක් සාර්ථක නැහැ. නමුත් අර ගැටුම් අවම කරගෙන ඉන්න පුළුවන්. දැන් මෙතනින් මේක ඉවරත් නෑනේ. මේ අවුල් කරගෙන චිත්තාභ්‍යන්තරය දූෂිත කරගත්තොත්, පිළිටි කරගත්තොත්, එහි ප්‍රතිඵලයක් වශයෙන් අනතුරුව පවෙන් පිනෙන් ධානයෙන් පරලෝ යාම නැත්නම් සෝකායස්ස වේදෝ පරම්මරණ දුග්ගතින් උප්පජ්ජති, තිරච්ඡාන යෝනින් උප්පජ්ජති කියලා පාරකුත්තිය. මේ උගත් වෙලා බුද්ධිමත් වෙලා ධනවත් වෙලා රට ජාතියට සේවය කරලා මෙහෙවරක් කරන්නට ඉන්න අය ඒවා කරමින් ඊට පස්සේ මරණින් එහා පැත්තට අපායට යන්න පාර නම් හදාගත්තේ මේ manussකමින් ජීවිතේ වැඩක් ගත්තේ නැහැ කියලා නේද කියන්න තියෙන්නේ. එනිසා ජීවිතයට අධ්‍යාපනය නිවාස රැකියාව වගේම ධර්මයේ කියන එකත් මුලින් ගන්න පුළුවන් නම් හරි හොඳයි. නමුත් මෑත සමාජය තුළ එහෙම ධර්මය අරගෙන ජීවිතය සකස් කරගත්ත බවට පූර්වාදර්ශ අම්මා තුල තාත්තා තුල ගුරුවරයා තුල ගුරුවරිය තුල වෛද්‍යවරයා තුල වෛද්‍යවරිය තුල පූජ්‍යපක්ෂය තුල ඔය කියන ධර්මයේ දැනගෙන මේ වැඩෙන පැත්ත වෙනුවට ශ්‍රේ ප්‍රතිපදාවක ගිය අය ඉන්න බවට තොරතුරු නැහැ. අන්න ඒකයි තේරුම් ගන්න ඕන කරුණ. එහෙනම් මම අර කිව්වේ අතීතයේ වුණායට හිතiate මේක වුණා. වර්තමානයේ ඉන්නාට මේක වෙමින් ඉන්නවා. දරු පරපුරත් යන්නේ අනාගතයට ඔය ඔස්සේ නම් ඔවුන්ටත් මේක වෙන බවට අපට අනාවැකි කියන්න පුළුවන් වෙනවා. අනාවැකි කියන එක නෙවෙයි ආපංකම. ඔවුන් වළක්වා ගන්න එක. එහෙනම් අපට මේ රැකියාවට අධ්‍යාපනයට මුදල් හදල් වලට විවාහයට අමතරව මේ ධර්මයේ නම් වූ අවබෝධය කියන එක දැනගන්න වෙනවා ජීවිතය සාර්ථක වෙන්න. මේකයි ජීවිත විවරණයක් කියලා කියන්නේ. ඒ ධර්මයේ කියන එකේ තේරුම බුද්ධාගම්පතෝ බුද්ධ චරිතය හරි ශාසන ඉතිහාසය හරි නෙවෙයි. සූත්‍ර දේශනාවක් හරි ජාතක කතාවක් හරි නෙවෙයි. ඒ සියල්ල තථාගතයන් වහන්සේ ධර්මේ නම් මොදේ ලෝකයාට කියලා දෙන්න දරු උත්සාහයක්. ජාතක කතාවක් තුළ, චරිත කතාවක් තුළ, සූත්‍ර දේශනාවක් තුළ, ගාතාවක් තුළ මේ ජීවිතය අවුලට යන හැටි පළමුව කියලා දෙනවා. ඒ පළමුව කියලා දෙන ආකාරය තමයි ධිත ධම්මපරයායේ දුකටපත් වෙන හැටි කියලා දෙනවයි කියලා පේනවා තියෙන්නේ. දැන් මේ ગાථා දෙකේ නම් පළවෙනි ગાතාවේ ජීවිතේ වරදින හැටි කියලා දෙනවා. දෙවෙනි ગાතාවේ එයින් ගැලවෙන හැටි කියලා දෙනවා. පස්සේ නෙවෙයි, ලබනාත්ම නෙවෙයි, මරණයෙන් පසුව නෙවෙයි. ජීවිතේ මේ මොහොතේද වරදින්නේ මේ මොහොතේම හදා ගන්න පුළුවන් අර කිප්පං ධම්මං විඥානාති. කිප්පං වහාම හැබැයි දැනෙනවා කියලා කියන්නේ කොහොමද? පොතක් පොතක් පතක් කියවලා නෙමෙයි. එහෙනම් පඬිතම් පෛරුපාසක. ඒ පිළිබඳව තේරුම් ගත්ත පුද්ගලයාගේ ඇසුරෙන් තමයි මේක ලැබෙන්නේ. දැන් බුදුන් වහන්සේ තේරුම් ගත්ත නිසා පස්වගත අවසන්ට ඉන්හාට පිළිසට ලැබුණා. ඒ අවබෝධයක් තමයි මේ දෙන්නේ. අපේ හෙළ වෙද පරපරවල් අරන් බලන්න. පියා තමයි මේක දන්නේ. ඔහුගේ පියාගෙන් ගත්ත නිසා. ඔහු දූරදර්ශීව කල්පනා කරනවා වෙදපරපුර වෙනසෙන්ට නරකයි. මම නම් මේ යනවා තමයි. මම මේ යනකොට වෙදකම දරුවන්ට දෙන්න ඕන. අර අවබෝධය නේද දරුවට දෙන්නේ. අවබෝධයෙන් යුක්තව දරුවා ඉන්නවා පියා මිය ගියාම වෙදකම පටන් ගන්නවා. අන්න ඒ වගේ මේ ධර්මයේ කියන එක අවබෝධයක්. ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරන්න ඕන දෙයක්. එතකොට ධර්මයේ මොහොතකින් දැනගන්න පුළුවන් කියලානේ කියන්නේ. එහෙනම් පුංචි දෙයක්. ඔබ හිතනවාද ඔබ වසර 1000ක් විතර ජීවත් වෙනවයි කියලා? 100ක් විතර ජීවත් වෙනවයි කියලා? 50ක් විතර ජීවත් වෙනවයි කියලා? ඔබේ දැක්මට අනුව නම් උපන් දවසේ ඉඳලා මරණතර ජීවත් වෙනවා. නමුත් බුදුන් වහන්සේගේ දැක්මට අනුව නම් අපට මොහොතයි ජීවත් වෙන්න තියෙන්නේ. ආපහු කල්පනා කරලා බලන්න හෙටට ඔබට යන්න පුළුවන්ද කියලා? ආපහු කල්පනා කරලා බලන්න ඊයට ඔබට යන්න පුළුවන්ද කියලා. මේ දෙකටම යන්න බෑ. මේ මොහොත නම් වූ මොහොතට කොතරම් කාලයක්ද තියෙන්නේ? මේ මොහොත ඇසෙන්, කනෙන්, නාසයෙන්, දිවෙන්, කයෙන් ගන්න අරමුණක් සමග වැඩ කරනු ලබන්නේ. අනේ අරමුණ තුල තමයි මේ වැඩිම ලෝභ දේශ මොහයන්ගේ වැඩිම පවතින්නේ සහ ඒවා සේම පවතින්නේ. මේ ලෝභ දේශ මොහයන්ගේ වැඩිම පවතින්නේ ධර්මය නොදන්නාකමටයි. මතක තබා ගන්න. ලෝභ දේශ මොහන්ගේ වැඩිම පවතින්නේ ධර්මය නොදන්නා තුළයි. ඒ ලෝභ දේශ මොහන්ගේ වැඩිම නොටවා මෙයාම සිද්ධ කරගන්න පුළුවන් මිනිසාට ඒක ධර්මයක සරණයි. දැන් කම්මනිදාන කියන සූත්‍රය අරන් බැලුවොත් එහෙම ලෝභෝච වික්කවේ කම්මනිදාන සම්භවෝ දෝසෝච මික්කවේ කම්මනිදාන සම්භවෝ මෝහෝච මික්කවේ කම්මනිදාන සම්භවෝ කම්ම නිදාන කියන්නේ පස් විපාක දෙන්න හේතුවක් ඉතුරු වෙනවා. එහෙනම් කර්ම නිදාන බවට පත් වෙන්නේ ලෝභ දේශ මොහ නම් ලෝභ දේශ මොහ මිනිසාට සැප කෙනක් දෙනවා. අන්න මිනිසාගේ ජීවිත අවුල් කරනු ලබන්නේ ඔය ලෝභ දේශ නම් වූ හැඟීම් ටික විසින්. නමුත් මේකේ අනිත් පැත්තට තිබෙනවා කම්ම නිදාන සංඛයෝ, ලෝභක්ඛයෝ, දෝසක්ඛයෝ, මෝහක්ඛයෝ. ජීවිතය තුළ ඒ ඒ මොහොතේ එන ලෝභය, දේශය, මොහය ෂේ කරගන්න පුළුවන් නම් කර්ම නිදාන වෙන්නේ නැහැ. ලෝභක්ඛේ නිබ්බාණං, දෝසක්ඛේ නිබ්බාණං, මෝහක්ඛේ නිබ්බාණං. අන්න වර්ධනීය ප්‍රතිපදාව ධර්මයේ නොදන්නා පුතග්ජන පුද්ගලයා තුළ සිදුවෙන එකක්. ඡය ප්‍රතිපදාව ධර්මයේ දැනගත්තාම සිදුවෙන එකක්. එහෙනම් ධර්මයෙන් මොකද වෙන්න ඕන? වර්තමාන මොහොතේ ලෝභය නම් තියෙන්නේ, ද්වේෂය නම් තියෙන්නේ, මෝහය නම් තියෙන්නේ. ඒක ඒ මොහොතේ ඡය වෙන්න අවශ්‍ය යොදා ගැනීමක් ධර්මය කියන්නේ. මොහොත තුල යොදා ගැනීමක්. මේ මොහොතට වෙන නමක් නැද්ද ත්‍රිපිටකේ? අපි ඒක මොහොත කියලා කතා කරනවා, තත්පරය කියලා කතා කරනවා, තත්පරෙන් 10න් පංගු කියලා කතා කරනවා. ඇසෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් මේ හමුවන මොහොතට කියන නමක් නැද්ද? අන්නේ නමෝස්සේ කියන්නේ අන්න වෙනවා අපට. ඒ නමෝසේ යනකොට මව්කුසින් බිහි වී ජීවිතාසානය දක්වා ජීවත් වෙන එක පුද්ගලයෙක් වෙනවට වෙනවට ඇසෙන් කනට කනෙන් නාසයට නාසයෙන් දිවට අරමුණෙන් අරමුණට මාරු වී යනා වූ උපදී නැසන චිත්තචෛසික ක්‍රියාවලියක් පිළිබඳව සමය උගන්වනවා. ඒක නම් කරන්නේ ඇස මුල් කොට ගත්තා වූ රූප වේදනා සංඥා සංකාර පහ කියලා. ඒක නම් කරන්නේ කන මුල් කොට ගත්තා වූ රූප වේදනා සංඥා සංකාර පහ කියලා. අපට අහන්න ලැබුණ ධර්මයේ එහෙම කියවෙන්නේ නැහැ. දැනටත් පරිහරණය වෙන ධර්ම කාරණාවල එහෙම කියවෙන්නේ නැහැ. ඇස මුල් කොටගත්, කන මුල් කොටගත්, නාසය මුල් කොටගත් රූපේදනා සංඥා සංකාර පහක් කියවෙන්නේ නේ. රූපය කියන්නේ පටවියාපෝ තේජෝ හරි ශරීරය හරි කියලා වේදනා සංඥා සංකාර නාම කියලා අර ළමයින්ට උගන්වපු පොතේ පාඩමේම අපි ඉන්නවා. මට ඉතඳ වෙන්න බැරි ඇයි මේවට? මම සත්ත්‍ත්තාන කුසල සූත්‍රයේ කියනවා සංයුත්ත නිකායේ. එතකොට මට හම් වෙනවා වේදනා හයක් සංඥා හයක් සංකාර හයක් විඥාන හයක් පහළ වෙනවලු දරවල් හය නිසා. එහෙනම් ඒවට කියන්නේ පංචස්කන්ධ කියලා පංචස්කන්ධ කියන්නේ කය නෙමෙයි දොරවල් හය නිසා පහළ වෙන දෙයක්. මොනවද දොරවල් වලට එන්නේ? දොරවල් වලට එන්නේ ඇසට රූපය, කනට ශබ්දේ, නාසයට ගන්ධේ, දිවට රස, කයට පහස. එහෙනම් ඒ රූපේ නිසා, ශබ්දේ නිසා, ගන්ධේ නිසා නෙවෙයිද වේදනා සංඥා සංකාරයේ තියෙන්නේ. ඒකෝ දොරවල් හය නිසා ස්කන්ධ පංචකේව හයක් පහළ වෙනවා නේද? එහෙනම් අපි ඇසෙන් කනට කනෙන් නාසයට නාසයෙන් දිවට යනවායි කියලා කියන්නේ ස්කන්ධ පංචකයෙන් පංචකයට ගමන් කරනවා කියන එක. ස්කන්ධ පංචකයෙන් පංචකයට ගමන් කිරීමේදී ස්කන්ධ පංචකය හටගත්ත ගමන් අවශ්‍ය කාර්යය කරලා දීලා නැතෙනවා. දැනගත්තත් නැතෙනවා නොදැනගත්තත් නැතෙනවා බෞද්ධ වුණත් නැතෙනවා අබෞද්ධ වුණත් නැතෙනවා. අපි සත්ත්ව ප්‍රජාව පැත්තකින් තියමු මේක තේරෙන්න පුළුවන් ගන්න පුළුවන් මිනිස් ප්‍රජාව තුළ බැලුවත් අපට තේරෙනවා මේක හටගත්ත ගමන් නැතෙන ධර්මතාවයක් තුළ තමයි. ඉතින් හටගත්ත ගමන් නැසෙන ධර්මතාවයක් තුළ නම් කොහොමද මව කුසෙන් දිවි වෙන තැන පරන් ජීවිත අවසා දක්වා තියෙන ආත්මයක් කෙනෙක් කොහෙද? අන්න කෙනෙක් ඉන්නවා කියලා දකින්න එක අපේ දැක්කේ වැරද්දා. හැඟීම් වශයෙන් මොහොතින් මොහත මියනවා. මේ මිය යාම තුළ ධර්මයේ නොදන්නාකම නිසා අනාගත පැවැත්මට හේතු ඉතුරු වීමක් සිද්ධ වෙනවා. මේ ස්කන්ධ පංචකේ මිය යාම තුළ ධර්මයේ භාවිතා නොකරන නිසා ඔහුට අනාගත පැවැත්මට හේතු ඉදිරි කිරීමක් සිද්ධ වෙනවා. මගේ උදාහරණයක් තියෙනවා ධර්මදේශනාවල. හිටගෙන හිටියොත් ගමනක්වත් යන්නේ නැහැ අඩියක්වත්. පාදයක් ඉදිරියට තැබුවොත් තියෙන පැත්තට යන්න පුළුවන්. වම් පැත්තට තැබුවොත් වම් පැත්තට, දකුණු පැත්තට තැබුවොත් දකුණු පැත්තට, පිටිපස්සට තැබුවොත් පිටිපස්සට, තැබුවොත් යන්න පුළුවන්. මෙන්න මේ නොදන්නාකම නිසා මේ අරමුණ අවසන් වෙන්න මත්තෙන් ඉදිරියට ගන්නට අපිට පව් හේතු හරි පින් හේතු හරි ධාන හේතු හරි තැබීම පෘථග්ජන භාවයේ ලක්ෂණයයි. මේ හේතු තැබීම තුළ තමයි මේ සසර ගමනේ පැවැත්ම සිද්ධ වෙන්නේ. ඒ හේතු තැබීම අර අරමුණු හටගෙන නැසෙන අතරතුර කරන වැඩක්. ඇතැම්ම කල්පනා කරනවා මේ හටගත්තා වූ අරමුණ හටගෙන නැසෙන එකට තමයි බුදුරජාණන් වහන්සේ අනිත්‍ය කියන්නේ. එහෙනම් ඉතින් බුදු වෙන්න ඕන නැහැ කල්තියාම හටගත්ත ඕන කෙනෙකු මේ අරමුණ නැතෙනවනේ. නමුත් මේ හේතු ඉතුරු වී නැසීමට එක නමක් කියනවා ත්‍රිපිටකේ. හේතු ඉතුරු නොකර නැසන එකට තවත් නමක් කියනවා. හේතු ඉතුරු වී නැසන එකට ප්‍රමාදය කියලා කියනවා. හේතු ඉතුරු නොකර නැසන්න පුළුවන් නම් අප්‍රමාදය කියලා කියනවා. හේතු ඉතුරු වී නැසන එකට කියනවා අවශේෂ නිරෝධය කියලා. හේතු ඉතුරු නොවි අවසන් වෙනවාට කියනවා නිර්වශේෂ නිරෝධය කියලා. මේ අවශේෂ නිරෝධය ධර්මයේ දැන ගැනීමක් නෙවෙයි ඕන කෙනෙක් කරන මෝඩකමක් අවශේෂ නිරෝධය වෙනුවට එතෙන් නිරෝධශේෂ නිරෝධය පාවිච්චි කරන්න ඉගෙන ගන්න එකට තමයි ධර්මයේ දැන ගැනීම කියලා කියන්නේ මේ ප්‍රවශේෂ කියන්නේ ඉදිරියට ගන්න හේතුවක් ඉතුරු නොවි අවසන් වීම අන්න නිරවශේෂ නිරෝධය නම් වූ විශේෂ ධමයක් බුදුන් වහන්සේ පහළ වෙන්න පෙර කිසිදු ආගමක කිසිදු ශාස්ත්‍රයක් තුළ අපි ඔය ඉගෙන ගන්න ආරාලකාරාමොද්ද කරාමලත් උපවත් තිබුණේ නැහැ ජීවිතය ආත්ම කොටගත් ආත්මයක් මුල් කොටගත් ආගම් වල කවදාවත් එහෙම தත්වයක් උගන්වන්නෙත් නැහැ. අපිටත් බෞද්ධ වුණාට මේ මෞකසින් දිනුන පුද්ගලයා යනවා කියලා හිතාන ඉන්නවා. අරුණහම මේ අරමුණෙන් අරමුණට යන දෙයක් නැහැ කියන එක තේරුම් කරලා දෙන්න කලක් යනවා. යන දෙයක් නැති වුණාට අර හේතු ඉතුරු කිරීම තුළ පැවැත්මක් තියෙනවා. අවශේෂ කිරීම තුළ. ඒ අවශේෂ කිරීම තමයි අපට දෙදෙනෙක් අතර පරතරය අධ්‍යාත්මිකයෙන් දුරස්ත කරලා වුන් වෛරුද්ධවාදීන් බවට පත් කරන්නේ. ඔවුනොන්ගේ තර සම්බන්ධතා බිඳහෙලන්නේ. ඒක ජීවිතේ අවුල් ඇති කරන්නේ බාහිර ලෝක සිද්ධි නෙමෙයි. බාහිර ලෝක සිද්ධීන්ට දක්වන ප්‍රතිචාරය අනුව අපි තුළ ඇතිවෙනා වූ ඇලීම ගැටීම මුලාව නිසා. ඇලීම ගැටීම මුලාව සිංහලෙන් ඒකට කියනවා පාලියෙන් ලෝභ දේශ මොහ. ඉතින් අර වෛද්‍යවරයා වෛද්‍යවරයා තුලත්, ගොවියා ගෙවිලිය තුලත්, ඉංජිනේරුවා ඉංජිනේරුවරිය තුලත්, හෙදි හෙද සහ හෙදිවරියා තුලත් සියලු දෙනා තුළ මේ ලෝභ දේශ මොහ නම් තියෙන්නේ. ලෝභ දේශ මොහල ගැටීම නේද ජීවිතේ මේ පවතින්නේ. ඒක තියාගෙන ජීවිතේ ජය ගන්න පුළුවන් කියලා ඔබ හිතනවා නම් වැරදි නැද්ද? මෙන්න මේක තේරුම් ගන්න. ඒ නිසා අපිට මේ කිසියම් කේන්තියක් පරිගන්නවනකමක් එනවනම් දැන් එන එකක් නෙමෙයි ඒක මින් පෙර ලැබුව එකක්. ඊයේ තරහ වුණාම අත් දකින්නකොට තරහ එනවා. ඊයේ හිතාගත්තා නම් මම පරිගන්නවා කියලා අවස්ථාවක් පහම පරිගන්න හිතනවා. අන්න එහෙම ඒ ඉදිරියට කියන්නේ මමත් අන්න ඉදිරියට කියන එක තමයි අවශේෂ නිරෝධය එනිසා ධර්මයේ දන්නේ නැති ළමා කාලේ මහලු කාලේ දක්වා කෙනෙකුගේ ජීවිතයේ අවශේෂ නිරෝධ සංඛ්‍යාව ඉහළ යන්න යන්න ජීවිතයේ දුක් ගොඩක් දුක් කන්දරාවක් දුක් කන්දක් බවට පත් එහෙනම් වර්තමාන ජීවිතේම මේ දුක්ඛන්දරාවෙන් මිදලා ජීවත් වෙන්න නේද බුදුරජාණන් වහන්සේ මේ ස්කන්ධ පංචකය තුලට භාවිතා කළ යුතු ධර්මයක්. ස්කන්ධ පංචකයේ හේතු ඉතුරු නොවි අවසන් වෙන්නට, නිර්වශේෂ නිරෝධයටපත් වෙන්න සඳහා භාවිතා කළ යුතු ධර්මයක් කියන්නේ. ඒ හේතු ඉතුරු කරලා අවසන් කරන එකට ප්‍රමාදය කියනවා. සිහිය නැතිකම කියලා කියනවා. එහෙනම් පෘථග්ජන පුද්ගලයා මොනතරම් සිහිය ගැන කතා කළත් ඔහු කටයුතු කරන්නේ අසහියෙන්. මේ එන හැඟීමට ඔවුන් දක්වන ප්‍රතිචාරයේ බුදුන් වහන්සේ නම් කරලා තිබෙන්නේ පාලියෙන් ඒතම් මම ඒතොහං අස්මින් ඒසෝ මේ අප්පා කියලා. ඒ කියන්නේ එය මගේ, එය මම මගේ, එය මගේ ආත්මය. මෙන්න මේ මගේ මම මගේ මගේ ආත්ම කියන මුලාව පවතුලත් පිනතුලත් ධානය තුලත් ලැබුම්ගෙන තිබෙනවා වුන්ට හොරෙන්. මේකට අහු වෙලා ඉන්නවා. ඒ ඒ ඒ වැරදි මතයෙන් මිදෙන්නේ නැතුව කවදාවත් මේ කියන කාරණයට යන්න බෑ. අන්න ඒක තමයි හැකිතා ඉක්මනින් මේ මොනතරම් අනිකුත් සම්පත් තිබුණත් ඒවෙන් සපයනු ලබන්නේ ජීවනෝපාය පමණයි. මම බොහොම සරලව මේක ඉදිරිපත් කරනවා. රෝහල් කම්කරුවා කියන්න, නගරේ කම්කරුවා කියන්න සසර සෝදක. එතුමන්ගේ සිට මේ රට පාලනය කරන නායකයා දක්වා මොකද කොහොමද ජීවත් වෙන්නේ? වැටුපේ. වැටුපින්. ඒ කියන්නේ කුලියෙන් ඔක්කොම කුලිය වැඩකාරයෝ. ඒ වැඩ කරනාට කුලියක් ගෙවනවා. මේකට රැකියාව නැත්නම් රැකෙන විදිය රස්සාව කියලා කියනවා. රස්සාවක් විතරක් කළ බවනින් ජීවිතය ජය ගන්න බෑ. ඒක බඩගින්න නිවා ගන්න, ඇඳුම් පැළඳුම් ගන්න, ගෙවල් දොරවල් හදා ගන්න විතරයි. මෙන්න මේ සත්‍ය සමාධිය තේරුම් ගන්න ඒ ඒ සත්‍ය තේරුම් ගන්න නැතුව ජීවත් වෙන්න ගියොත් අර කරන කියන කටයුතු තුළම අර හැඟීම් ටික ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, වෛරය, පරිගැනීම නම් වූ මිනිසාට දුක් ගෙවන හැඟීම් ටික බලවත් වෙනවා. ඒක බලවත් වෙන්න බලවත් වෙන්න උදිවා රාත්‍රි දෙකේ රාග, දේශ, මෝහ, ජරා, ව්‍යාධි, ශෝක, පරිදේව දුක් නම් වූ මේ ගිනි 11කින් දැවෙනවායි කියලා පෙන්නනවා. අන්න ඒක තමයි බුදු සමය දුක කියලා කියන්නේ. ඔක මරණයෙන් එහා පැත්තට නැති කරගත්තට වැඩක් නැහැ. ඔක අනාගත බුදුරජාණන් වහන්සේගේ සාසන නැති කරගන්න පෙරම්තුරට වැඩකුත් නැහැ. මොකද අද නෙමෙයි ගිනි ටික තියෙන්නේ. අද නම් අද නිවෙන්න ඕන. අන්න මේ කටයුතු තේරුම් ගන්න පුළුවන් මට්ටමට බුද්ධිය දිනලා තිබෙනවා නම් ඔවුන්ට පඤ්ඤාවන්තස්ස අයන් ධම්මෝ නායන් ධම්මෝ දුප්පඤ්ඤස්ස වළංගු වෙනවා. ඒක තේරුම් ගන්න බැරි නම් ඊට පල්ලෙහායින් තියෙන විකල්ප මාර්ගයක් මාර්ගයක් වශයෙන් අර පෞකාරකමේ තියෙන දුක් විපාක වලින්වත් වළකින්ට පුණ්‍ය මාර්ගය දෙවෙනි ක්‍රියා මාර්ගයක් වශයෙන් තමයි යෝජනා කරලා තියෙන විකල්ප ක්‍රියා මාර්ගයක් සිටසියක් සාර්ථක නැහැ. නමුත් බුදුවරු ලෝකෙට පහළ වෙන්නේ මිනිසුන් සඳහා මේ Taman කරන වැරද්ද අතහැර ගන්න. මේ වැරද්දෙන් නිදහස් වෙලා ජීවත් වෙන්න. මේ වැරද්ද තමයි දුක් ගෙනන්නේ. මේ වැරද්දෙන් නිදහස් වෙන්න පුළුවන් නම් ඒ දුක කියපු තැන දුක නැතිව තැනක් බවට පත් වෙනවා. මේ සඳහා භාවිතා කරන්න ඕන ධර්මයේ කියන වචනය තේරුම් ගන්න ඕන කෙටි වචනයක් තුන. ඒක අනත්ත ලක්ෂණ සූත්‍රේ නම් ධර්මය කියන්නේ පංචස්කන්ධය අනාත්මයද. අධර්මය කියන්නේ පංචස්කන්ධයේ ආත්මයට. ඉතින් ඒක හොයාගන්න ඕනේ මෙතෙන්ට පාවිච්චි කරන්න. එහෙම නැත්නම් සංස්කාර ධර්මයන්ගේ නිස්සකාත්මය කියන්නේ අධර්මයට. සංස්කාර ධර්මයන්ගේ අනිදුක්ඛානාත්මය කියන්නේ ධර්මයට. නමුත් මේක පාසල් පොතේ දහම් පාසල් පොතේ තියෙන අර්ථයෙන් නෙවෙයි ඊට වඩා ගැඹුරින් ගන්න ඕනේ. ඒක පැහැදිලි කරන්න මෙතන අවස්ථාවක් නැහැ අපිට. ඒ නිසා මේ ජීවන විවරණයේදී ඔබගේ ජීවිතය පිළිබඳ මේ කරන විවරණයේදී ඔබට කොතරම් සිහින තිබුණත් බලාපොරොත්තු තිබුණත් ඔබ ජීවිතේ ලෝභයෙන්, දේශයෙන්, මෝහයෙන් වැඩෙන පියවර නම් යන්නේ එන්න එන්න ඔබට ජීවිතයේ දුක් වැඩි වෙනවා. නමුත් ඒක ෂෙයා කරගන්න ප්‍රතිපදාව. ඔබට ගන්න පුළුවන් නම් එතනදී මේ චරිතයට නම් දෙකක් බුදුන් වහන්සේ යොදලා තිබෙනවා. මේ ලෝභ දේශ මොහ වැඩි කරමින් යන පුද්ගලයා පෘථග්ජනයා හෙවත් අනුසෝතගාමියා යන පැත්තට යනවා. අන්න එතකොට තමයි මොනතරම් සැප සම්පත් තිබුණත් ජීවිත අවසානයේ ඒවා අතහර ගන්නත් බෑ පරාදයි. නමුත් මේක ෂේ කරන ප්‍රතිපදාව යනවා නම් උඩට කියනවා පටිසෝතගාමියා. එහෙනම් මේ සත්වයාට සසර ගමන ගෙනත් දෙන්නේ ලෝභ දේශ මොහ ඇරුණාම දෙපා නෙවෙයි. සසර ඇවිද්දවන්නේ දෙපා වලින් නෙවෙයි. සසර ඇවිද්දවන්නේ ආත්මයක් වශයෙන් නෙවෙයි. කර්ම විපාක වශයෙන්. කර්ම කියන වචනේ තමයි චේතනා කියලා කතා කරන්නේ. කර්ම කියන වචනේ තමයි සංකාර කියලා කතා කරන්නේ. ඒ සංකාර රූප වේදනා සංඥා සංකාර නම් වූ ස්කන්ධයේ තියෙන දේවල්. එතකොට අපට එහෙමනම් මේ මෙන්න මේ අරමුණක් ඇති වෙලා නැතුණාට ඒ හටගන්න හේතුවක් ඉතුරු වීම අවිද්‍යාවක්. අවිද්‍යා සංඛාර. තේරුම් ගන්න පුළුවන් නම් අපට එතෙන්ට විද්‍යා විමුක්තිය යොදන්න පුළුවන්. ඒක තම තමන් තම තමන් ධර්මශ්‍රවණය කොට තේරුම් ගන්න. දැන් මේ කිප්පන්දම් මං විජානාති කියන එකේ තේරුම ස්කන්ධ පහ තුළ මේක පාවිච්චි කරන්න ඉගෙන ගන්නවා. වහාම වහාම පාවිච්චි කරන්න ඕන. අවුරුද්දක කාලයක් ඒකට දෙන්නේ නැහැ. මාසක කාලයක් දෙන්නේ නැහැ. මොහොතක්. මොහොතක් මොහොතක් පාසා. එබැවින් මේ ජීවත් වෙනකොට සැප කැමති පුද්ගලයා විසින් මේ බුදුන් වහන්සේ වදාළ ස්කන්ධ පංචකයාගේ අනාත්මය නම් වූ දර්ශනය තේරුම් ගන්නේ නැතුව ගමනක් යන්න ගියොත්, ජීවත් වෙන්න ගියොත්, ඒ යන පාරේ තිබෙන්නේ බොරු අරවල්. ඒ යන පාරේ තියෙන්නේ එන්න එන්න දුක් වැඩි වෙන එක. ඒ නිසා බුදුන් වහන්සේ පුදුම මානව හිතවාදී ජීවත් වෙන මනුස්සයාට තමන්ගේ දර්ශනීය වරද නිසා මේ දුකටපත් වෙන බව කියලා දෙන්න උත්සාහ දරුවෝ. ඒ දර්ශනය මාරු කරගන්න එකට අපි කියනවා දිට්ඨිංච අනුපගම්ම සීලවා දස්සනේන සම්පන්න. වැරදියකට කියනවා දිට්ඨිංච උපගම්ම කියලා. සීලවා නෑ එතන. එතකොට දර්ශනේන සම්පන්නෝ නෙමෙයි එතකොට. මිත්‍යා දර්ශනේන සම්පන්නෝ. වැරදි දර්ශනයෙන් යුක්ත වෙලා. ඒකට දිට්ඨියට මිත්‍යා දෘෂ්ටියට උප එළඹිලා පංචස්කන්ධේ මම මගේ ආත්ම නම් වූ මිත්‍යා දෘෂ්ටියට වෙලා දර්ශනයක් නැතුව. ඥානයක තමයි මිනිසා ජීවිතය අමාරු විදාන කාරණා. මේක හොයාගන්න බෑ සාමාන්‍ය කෙනෙකුට. අර බුද්ධ ආදී මහෝත්තම කල්යාණ මිත්‍ර සේවනය කියන වචනෙන් පෙන්වන්නේ මේ ජීවිතය ඇතුළත මේ අවුල හදන්නා වූ කරදරකාරයා Taman තුළම Taman හදාගෙන වර්ධනය කර ගන්නා බව. ඒ නිසා මම මේ ධර්මයේ කියන වචනෙට අර්ථය මෙතන පැහැදිලි කරන්නේ නැතුව පැහැදිලි කරනු ලබනවා තනි වචනයක්. මොකක්වත් තෝරන්නේ. ඔබ ඉගෙන ගන්න පොතේ පාසලේ පාසල් පොතේ දහම් පාසල් පොතේ ඉගෙන ගත්තා වෙනුවට ඔබ ස්කන්ධ පංචකය තුල සංස්කාරයන්ගේ අනිත්‍ය බලන්නේ කොහොමද? මේ සංස්කාරයන්ගේ අනිත්‍යයේදී යලි උපතට හේතු ඉතුරු වෙන්නේ නැතුව අවසන් නිසා එකට නිර්වශේෂ නිරෝධය හෙවත් භාවනාව කියනවා. මේ සංස්කාරයන්ගේ නිත්සුකාත්මයේදී සංස්කාරයන් හේතු ඉතුරු වෙන නිසා ඒකට නිර්වශේෂ අවශේෂ නිරෝධය කියලා කියනවා. අවශේෂ නිරෝධය පමාවයි. අන්න පුද්ගලයා තුළ මේ ජීවත් වෙනකොට මේ අවශේෂ නිරෝධයක් සිදු වෙන බව වෘතඥාන කවුරුත් දන්නේ උගත් නූගත් බුද්ධිමත් ධනවත් කවුරුත්. මෙන්න මේ ප්‍රමාදය තුළ තමයි ජීවිතය අවුල් ඇති කරන්නේ. එබැවින් මේ ප්‍රමාදය තුළ මේ ජීවිතය අවුල निराකරණය කර ගැනීම සඳහා මේ තථාගතවරු මහජන අනුකම්පාවෙන් ඉදිරිපත් කළ මේ කරුණ තේරුම් ගැනීම තුළින් වහවහ කල්ලිඥාන්ත පෙර වයෝවෘද්ධ භාවයටපත් වෙන්න පෙර මම නම් කල්පනා කරන්නේ ළමා කාලේ මේක තේරුම් ගන්න නුවණක් මදි නමුත් අවුරුදු 15 20 වෙනකොට සමාජයේ පුරවැසියෙක් වශයෙන් යන්නේ පුරවැසියාට මුලදීම අර වෘත්තීය හැකියාව තුළ රැකියාව සැලසෙන්නා වගේ මේ හැකියාව තුළ මේ ජීවන ගැටලු වලට මුහුණ දීම සඳහා ශක්තියක් ධෛර්යයක් ලැබෙනවා. අන්නේ ශක්තිය ධෛර්යය ලබා ගැනීම තුළ පුදුම විදිහේ සමාජයේ අන්‍යෝන්‍ය වශයෙන් අවබෝධයක් වෙනසක් වුණ අතර සුහදශීලී බවක් මේ ගැටුම් අවම කිරීමක් කියන එක सिद्ध කරගන්න පුළුවන්. ඒ නිසා ජීවිතයේ ජීවන ප්‍රතිපදාවක් බවට පත් වෙනවා ගන්න. අන්නේ ධර්මයේ තේරුම් ගන්න උත්සාහ කරන්න. ධම්මස පාදා ගැනීමට ධර්මස්වණී හේතු ආසනාව වේවා. ඒ වගේම ඔබ ඔබගේ අනිකුත් බලාපොරොත්තු සඵල කරන්නට මේ ධර්මස්වණේට දායකත්වයේ දැරීමෙන් බලාපොරොත්තු වුණා වූ ආනිසංසයන් ප්‍රාර්ථනාවන් සඵල කර ගැනීමට හේතු වාසනා වේවා කියන සුභාශිංසනේ ප්‍රාර්ථනා කරමින් මම ධර්මානුශාසනාව මෙසේ අවසන් කරනු ලබනවා. ආකාසට්ඨාච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා සෑම දිනාතම තෙරුවන් සරණයි. සාදු සාදු සාදු එම ධර්මානුශාසනාව පැවැත්වුවේ කෑගල්පු සැල්ල ශ්‍රී කුණ්‍යෝදයාරාම විහාරාධිපති පූජනීය බෙලිගල මීමුරේ ධම්මවංශ ස්වාමීන් වහන්සේ. වහන්සේට නිදුක් නිරෝගී සුව චිරජීවනයේ ප්‍රාර්ථනා කරමින් අපි සාදුකාරයක් පවත්වමු. සාදු සාදු සාදු ඔබට මේ ධර්මදේශනාවේ සංකෘතකයක් හෝ කැසට් පටයක් ලබා ගන්නට පුළුවන් කතා කරන්න 0111 30 710 දුරකථන අංකයට. ඔබ ධර්මදේශනාවක දායකත්වය ලබා ගන්නේ නම් කතා කරන්න 0111 69 71 40 දුරකථන අංකයට. ඔබට තෙරුවන් සරණයි. අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේගේ වැඩම වීමෙන් ඒකාලෝක වූ මේ පින්දිනේ 2328 වෙනි කුසුම්පුර පසළොස්වක පෝදා ජාතික ගුවන්විදුලේ පූජා සදහම් වන්දනාව පූජා පූජා සිරි සද්ධම්ම යුක්තික මහානිකායේ අනුනායක ශාස්ත්‍රපති